بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام را تلك آيات الكتاب وقرآن مبين අලිෆ් ලාම් රා මේවා ධර්ම ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනීය වාක්‍යයන් වේ ربما يود الذين كفروا لو كانوا مسلمين ذرهم يأكلوا ويتمتعوا ويلههم الأمل فسوف يعلمون وما أهلكنا من قرية إلا ولها كتاب معلوم ما تسبق من أمة أجلها وما يستأخرون وقالوا يا أيها الذي نزل عليه الذكر إنك لمجنون لو ما تأتينا بالملائكة إن كنت من الصادقين තමන්ද මුස්ලිම් වරුන් වූවා නම් යයි ප්‍රතික්ෂේප කළ අය ඊතා ඉක්මනින් සිතනු ඇත. නබි මුහම්මද් ඔවුන්ට මෙලව සැප භුක්ති විඳින්නටද පිනා යන්නටද ආශාව ඔවුන් මුලා කිරීමටද ඉඩ හරියු. ඔවුන් ඉක්මනින්ම වටහා ගන්නු ඇත. පැහැදිලි ලේඛනයකින් එනම් තීරණයකින් තොරව අපි කිසිම ජනාවාසයක් මීට පෙර විනාශ නොකළෙමු. කිසිම ජනතාවක් ඔවුන්ගේ කාල සීමාව ඉස්සර නොකරයි. එසේම ඔවුන් ප්‍රමාද නොකරයි. ඕ අධිකර් එනම් ධර්මෝපදේශය පහල කරන ලද්දානනි. සැබවින්ම නුඹ උම්මත්තකයෙකු මෑයි. ඔව්හු එනම් ප්‍රතික්ෂේප කළෝ කීය. නුඹ සත්‍යවාදීන්ගෙන් නම් මලකුරුන් එනම් සුර දූතයින් අප වෙත නුඹ රැගෙන නොඑන්නේ ඇයිදයි ඔව්හු විමසති. ما ننزل الملائكة إلا بالحق وما كانوا إذا منظرين إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ كذلك نسلكه في قلوب المجرمين لا يؤمنون به وقد خلت سنة الأولين ولو فتحنا عليهم بابا من السماء فظلوا فيه يعرجون لقالوا إنما سكرت أبصارنا بل نحن قوم مسحورون සත්‍යය සමග මිස මලකුරුන් අපි පහල නොකරන්නෙමු. එසේ වුවහොත් ඔවුන් එනම් ප්‍රතික්ෂේප කළවුන් පමා කරනු නොලබන්නේය. සැබවින්ම අපමය මෙම අස්සිකර් එනම් ධර්මෝපදේශය පහල කළේ. තවද එය ආරක්ෂා කරන්නෝද අපිමය. නබි මුහම්මද් නුඹට පෙර බොහෝ පැරණි පිරිස් අතරට රසූල්වරුන් අපි එවීමු. රසූල්වරේ ඔවුන්ට නොපෙමිණියේය. ඔවුන් ඔහුට සරදම් කළා මිස එසේය අපරාධ කරුවන්ගේ සිත් තුළට අප එය එනම් අධිකර යොමු කරන්නේ ඔවුන් එය විශ්වාස නොකරනෝය. තවද පුරාතනයන්ගේ සිරිත් ඉක්ුත් වී ගියහ. අප ඔවුන්ට අහසින් වාසල් දොරක් විවෘත කර ඔවුන් එහි ආරෝහණය කළ නමුත් සැබවින්ම අපගේ ඇස් බැඳුම් කරන ලද්දේය. නැත අපි සූනියම් කරන ලද පිරිසක් වීමුයි ඔවුහු කියනෝමය. ولقد جعلنا في السماء بروجا وزيناها للناظرين وحفظناها من كل شيطان رجيم إلا من استرق السمع فأتبعه شهاب مبين والأرض مددناها وألقينا فيها رواسي وألقينا فيها رواسي وأنبتنا فيها من كل شيء موزون وجعلنا لكم فيها معايش ومن لستم له برازقين සැබවින්ම අපි අහස්හි ආරක්ෂක මණ්ඩල රාශියක් පිහිටුවා. එය නිරීක්ෂකයින්ට අලංකృత කළෙමු. ශාපලත් සියලු ෂයිතානුන්ගෙන් අපි එය ආරක්ෂා කළෙමු. කිසිම ෂයිතානුවෙකුට එහි ළඟාවිය නොහැකිය. හොරෙන් සවන් දෙන්නෙකුට හැර එවිට බිහිසුණු ගිනි දළු ඔහු ලුහුබඳී. තවද මහ පොළවද එය අපි ව්‍යාප්ත කළෙමු. තවද ඒ මත තිරසාර ලෙස කඳු හෙල් පිහිටුවීමු. තවද සෑම ශාක වර්ගයක්ම එහි සමතුලිත ප්‍රමාණයෙන් වැඩෙන්නට සැලැස්වීමු. අපි එහි නුඹලාටත් නුඹලා නඩත්තු නොකරන අයටත් දිවි පිවෙත සැලසුවෙමු. وَإِن مِّن شيء إلا عندنا خزائنه وما ننزله وما ننزله إلا بقدر معلوم وأرسلنا الرياح لواقح فأنزلنا من السماء ماء أسقيناكموه وما أنتم له بخازنين وإنا لنحن نحيي ونميت ونحن الوارثون ولقد علمنا المستقدمين منكم ولقد علمنا المستأخرين وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ කිසිවක් නැත. එහි නිදානය අප සතුව ඇතිදෑ මිස. එය નિયમિત ප්‍රමාණයක් අනුව මිස අපි පහල නොකරන්නෙමු. අපි වැහි වලාකුළු උසුලන සුළං එවෙමු. පසුව අහසින් වැසිබිය පහල කළෙමු. තවද අපි එය නුඹලාට පානය පිණිස සැලසවීමු. කෙසේ වුවද එම ධන සම්භාරය උසුලා සිටින්නෝ නුඹලා නොවිති. සැබවින්ම නුඹලාට ජීවිතය ලබා දෙන්නේ මරණය පමුණුවන්නේ අපිමය. තවද උරුමකාරයෝද අපිමය. සැබවින්ම නුඹලාගෙන් පෙරටුව ගිය අය ගැන අපි දනිමු. පසුව එන අය ගැනද අපි දනිමු. සැබවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය ඔවුන් එක්රැස් කරනුයේ. සැබවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්තය, සර්වඥය. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ وَالْجَانَّ خَلَقْنَاهُ مِن قبل من نار السموم وإذ قال ربك للملائكة إني خالق بشرا إني خالق بشرا من صلصال من حمأ مسنون فإذا سويته ونفخت فيه من روحي فقعوا له ساجدين فسجد الملائكة كلهم أجمعون إلا إبليس أبى أن يكون مع الساجدين قال يا إبليس ما لك ألا تكون مع الساجدين قال لم أكن لأسجد لبشر خلقته من صلصال من حمأ مسنون පල් වූ වියලි හඬ නගන මැටියෙන් අපි මිනිසා මැව්වෙමු. එසේම ආදම්ට පෙර අපි තදගින්නෙන් ජින්වරුන් මැව්වෙමු. පල් වූ වියලි හඬ නගන මැටියෙන් මම සැබවින්ම මිනිසෙකු මවන්නට යමි. නුඹලාගේ පරමාධිපති මලක්වරුන්ට කී අවස්ථාව සිහිපත් කරව. එලෙස මා ඔහු අංග සම්පූර්ණව මවා මාගේ ආත්මයෙන් ඔහු ආදමානය කළ කලෙහි නුඹලා ඔහුට සුජූද් එනම් নমස්කාර කරමින් දනින් වැටුණහ. එවිට සියලු සුර දූතයෝ සුජූද් කළහ. නමුත් ඉබ්ලිස් හැර සුජූද් කළ අය සමග එක්වීමට ඔහු ප්‍රතික්ෂේප කළේය. "ඕ ඉබ්ලිස්, නුඹ සුජූද් කළ අය සමග එක් නොඌයේ ඇයිදයි?" ඔහු එනම් අල්ලාහ් පැවසිය. "පල් වූ වියලි හන නගන මැටියෙන් නුඹ මැවූ මිනිසෙකුට සුජූද් කිරීම මට නොසුදුසුයි." ඔහු එනම් ඉබ්ලිස් කීවේය. قال فاخرج منها فإنك رجيم وإن عليك اللعنة إلى يوم الدين قال رب فأنظرني إلى يوم يبعثون قال فإنك من المنظرين إلى يوم الوقت المعلوم قال رب بما أغويتني لأزينن لهم في الأرض ولأغوينهم أجمعين إلا عبادك منهم المخلصين قال هذا صراط علي مستقيم إن عبادي ليس لك عليهم سلطان إلا من اتبعك من الغاوين وإن جهنم لموعدهم أجمعين لها سبعة أبواب لكل باب منهم جزء مقسوم එසේනම් නුඹ එතනින් බැහැරව යව්. සැබවින්ම නුඹ ශාප ලබ්ධකි. ඔහු එනම් අල්ලාහ් කීවේය. තවද විපාක දෙන දිනේ දක්වා සැබවින්ම නුඹ මත ශාපය වේවා. මාගේ පරමාධිපති ආනනි. ඔවුන් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ දක්වා මට කල් දෙන්නේයි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. සැබවින්ම නුඹ කල් දෙන ලද්දවුන්ගෙන් යයි. ඔහු එනම් අල්ලාහ් කීවේය. નિયમિત කාලයේ දින දක්වා මාගේ පරමාධිපති ආනනි නුඹ මා වරදට යොමු කළ නිසා සැබවින්ම මම මහ පොළොවේහි සියලු දෑ ඔවුන්ට ආකර්ෂණීය කරන්නෙමි. තවද ඔවුන් සියලු දෙනා වරදට යොමු කරන්නෙමි. ඔහු එනම් ඉබ්ලිස් කීවේය. ඔවුන් අතුරින් තෝරාගනු ලැබූ නුඹගේ ගැත්තන් හැර මෙය මා වෙත යොමු වන ඍජු මාර්ගයයි. ඔහු එනම් අල්ලාහ් කීවේය. මුලා වුණු අයගෙන් නුඹ අනුගමනය කළ අය හැර මාගේ ගැත්තන් ගැන සැබවින්ම නුඹට කිසිම අනුබලයක් නැත. සැබවින්ම ඔවුන් සියලු දෙනා සඳහා ප්‍රතිඥත ස්ථානය නිරයයි. එයට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් નિયમિત කොටසකි. ඉන්නල් මුත්තකීන ෆී ජන්නාතින් වඋයූන් ادخلوها بسلام آمنين ونزعنا ما في صدورهم من غل إخوانا على سور متقابلين لا يمسهم فيها نصب وما هم منها بمخرجين نبئ عبادي أني أنا الغفور الرحيم وأن عذابي هو العذاب الأليم පිය බැතිමත් අය සැබවින්ම ජන්නාවන්හි එනම් ස්වර්ගයන්හි සහ දිය උල්පතිය සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළු වනුයි ඔවුන්ට කියනු ලබන්නේය. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේෂයන් අපි ඉවත් කරන්නෙමු. එවිට ඔව්හු සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති. එහි ඔවුන්ට ආයාශයක් නැත. තවද ඔවුහු එයින් බැහැර කරනු ලබන්නෝද නොවේති. නබි මුහම්මද් සැබවින්ම මා අසීමිත ක්ෂමාශීලීයයිද අසමසම කරුණාන්විතයයිද මාගේ ගැත්තන්ට දන්වව්. තවද සැබවින්ම මාගේ දඩුවම ඊ타මත්ම වේදනීය දඩුවම වන්නේයයිද දන්වව්. ونبئهم عن ضيف إبراهيم إذ دخلوا عليه فقالوا سلاما قال إنا منكم وجنون قالوا لا توجل إنا نبشرك بغلام عليم قال أبشرتموني على مسني الكبر فبم تبشرون قالوا بشرناك بالحق فلا تكن من القانطين قال ومن يقنط من رحمة ربه إلا الضالون قال فما خطبكم أيها المرسلون قالوا إنا أرسلنا إلى قوم مجرمين إلا آل لوط إنا لمنجوهم أجمعين إلا امرأته قدرنا إنها لمن الغابرين තවද ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයන් ගැන ඔවුන්ට දන්වව්. ඔවුන් ඔහු වෙතට පැමිණි අවස්ථාවේ සාමය වේවායයි ඔවුහු කීහ. එවිට ඔහු එනම් ඉබ්‍රාහීම් සැබවින්ම අපි නුඹලා ගැන බිය වෙමුයි කීය. නුඹ බිය නොවව්. නැනවත් පුතෙකු ගැන සැබවින්ම අපි නුඹට සුභාරංචිය දෙන්නෙමුයි. ආගන්තුකයෝ කීහ. මහලු විය මා වෙලාගෙන තිබියදී නුඹලා මාහට සුභාරංචි පවසන්නේද? එසේනම් නුඹලා කුමක් ගැනද සුභාරංචිය දෙන්නේ? අපි නුඹට සත්‍ය වූ සුභාරංචියක් දෙන්නෙමු. එම නිසා නුඹ බලාපොරොත්තු සුන් වූවන්ගෙන් කෙනෙකු නොවි යයි ඔව්හු කීහ. ඔහුගේ පරමාධිපතිගේ දයාලුභාවය ගැන බලාපොරොත්තු සුන් වූවෝ නොමග ගිය අය විනා අන් කවරෙකුදැයි ඔහු එනම් ඉබ්‍රාහීම් කීවේය. "ඕ අල්ලා විසින් පහල කරනු ලැබුවානනි. නුඹලාගේ පණිවිඩය කුමක්දයි?" ඔහු එනම් ඉබ්‍රාහීම් කීවේය. "සැබවින්ම අපි පෞකාර ජනතාවක් වෙත එවන ලද්දෙමුයි." ඔව්හු එනම් පහල කරනු ලැබුවෝ කීහ. ඔහුගේ බිරිඳ හැර සැබවින්ම ඔවුන් සියලු දෙනා අපි මුදවන්නේ. සැබවින්ම ඇය පසුබසින්නවුන්ගෙන් යයි අපි තීරණය කළෙමු. فلما جاء آل لوط المرسلون قال إنكم قوم منكرون قالوا بل جئناك بما كانوا فيه يمترون وأتيناك بالحق وإنا لصادقون فأسر بأهلك بقطع من الليل واتبع أدبارهم ۖ واتبع أدبارهم ولا يلتفت منكم أحد وامضوا حيث تؤمرون පහල කරනු ලැබුවන් ඉන්පසු ලූත්ගේ පවුල වෙත පැමිණි කලෙහි සැබවින්ම නුඹලා නොහඳුනන පිරිසකි ඔහු එනම් ලූත් කීවේය නොඑසේය ඔවුන් ඒ ගැන සැක කරන දෑ පිළිබඳව අප නුඹ වෙත පැමිණියේයි ඔවුහු කීහ තවද අපි නුඹ වෙත සත්‍යද ගෙන ආවෙමු. සැබවින්ම අපි සත්‍යවාදී වූ වෙමු. ඒ නිසා නුඹේ පවුලේ අය සමග රාත්‍රියේ අවසාන කොටසේදී මෙතනින් පිටවී යව්. තවද නුඹ ඔවුන් පසුපස යව්. නුඹලාකින් කිසිවෙකු ආපසු හැරී නොබැලිය යුතුය. තවද නුඹලාට අන කරන ලද තැනට යව්. وَقَضَيْنَا إِلَيْهِ ذَلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَؤُلَاءِ أَنَّ دَابِرَ هَؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ وجاء أهل المدينة يستبشرون قال إن هؤلاء ضيفي فلا تفضحون واتقوا الله ولا تخزون قالوا أولم ننهك عن العالمين قال هؤلاء بناتي إن كنتم فاعلين لعمرك إنهم لفي سكرتهم يعمهون فأخذتهم الصيحة مشرقين فجعلنا عاليها سافلها وأمطرنا عليهم حجارة من سجيل إن في ذلك لآيات للمتوسمين وإنها لبسبيل مقيم إن في ذلك لآية للمؤمنين وإن كان أصحاب الأيكة لظالمين فانتقمنا منهم وإنهما لبإمام مبين පසුදා උදෑසන විට මේ අය සහ මුලින්ම විනාශයට පත් කරනු ලබන්නේ යන එම තීන්දුව ඔහුට දන්වා සිටියෙමු. තවද නගරවාසීහු ප්‍රීතියෙන් ලූත්ගේ නිවස වෙත පැමිණියහ. සැබවින්ම මේ අය මාගේ ආගන්තුකයෝ වෙති. එනිසා නුඹලා මා නින්දාවටපත් නොකරමුයි. ඔහු එනම් ලූත් කීවේය. තවද අල්ලාහට බියබැතිමත් වව්. මා ලැජ්ජාවටපත් නොකරව. ලෝකවාසීන්ට ආගන්තුක සත්කාර කිරීම ගැන අප නුඹ වැළක්වුවේ නැද්දයි? ඔව්හු කීහ. නුඹලා දුරාචාරයේ යෙදෙන්නේහුනම් මෙන්න මෝහු මාගේ දූරුයයි. ඔහු එනම් ලූත් කීය. නබි මුහම්මද් නුඹගේ ප්‍රාණී නාමයෙන් දිවුරමි. සැබවින්ම ඔව්හු ඔවුන්ගේ රාගයෙන් උමතු වී සිටිති. අවසානයේදී අලුයම් කාලයේදී මහා ගිගුරුමක් ඔවුන් හසු කළේය. එවිට අපි එය එනම් නගරය උඩු යටිකුරු කළෙමු. තවද ඔවුන් මත පිලිස්සුණු මැටි කැට වැසවීමු. වටහා ගන්න උනට සැබවින්ම ඒ සංඥාවක් නැත. සැබවින්ම එය එනම් විනාශ වූ නගරය ප්‍රධාන මාර්ගයක වේ. විශ්වාසවන්තයින්ට සැබවින්ම එහි සංඥාවක් නැත. අල් අයිකා ජනතාවද අපරාධකරුවෝ වූහ. එනිසා අපි ඔවුන්ගෙන් පලිගත්තෙමු. සැබවින්ම ඒ නගර දෙක ප්‍රකට මහා මාර්ගයන්හි වෙති. ولقد كذب أصحاب الحجر المرسلين وآتيناهم آياتنا فكانوا عنها معرضين وكانوا ينحتون من الجبال بيوتا آمنين فأخذتهم الصيحة مصبحين فما أغنى عنهم ما كانوا يكسبون وما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وإن الساعة لآتية فاصفح الصفح الجميل إن ربك هو الخلاق العليم الهجر جنيا සැබවින්ම රසූල් වරුන් බොරුකාරයින් ලෙස සැලකූහ. අපි අපේ සංඥා ඔවුන්ට දුනිමු. නමුත් ඔව්හු ඊට පිටුපෑහ. ඔව්හු කඳු හාරා නිවෙස් තනාගෙන සුරක්ෂිතව විසූහ. අවසානයේදී උදෑසන එළඹීමත් සමගම දරුණු ගිගුරුමක් ඔවුන් හසු කළේය. ඔවුන් සපයාගත් දෑ එවිට ඔවුන්ට පළක් නොවිය. අහස්ද මහ පොළොවද ඒ දෙක අතර දෑද සත්‍යයෙන් මිස අපි නිර්මාණය නොකළෙමු. සැබවින්ම අස්සාත් එනම් අවසාන මොහොත පැමිණෙන්නේමය. ඒ නිසා නබි මුහම්මද් ඔවුන්ගේ විෂම ක්‍රියාගෙන ඊතා කාරුණිකව සලකා බලව. සැබවින්ම නුඹගේ පරමාධිපති සෑම දෙයකම මැවුම් කරුවාය. සර්වඥයාය. وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَى مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ ولا تحزن عليهم واخفض جناحك للمؤمنين وقل إني أنا النذير المبين නැවත නැවත පාරායණය කළ යුතු වදන් සතක්ද අතිඋත්කෘෂ්ඨ කුර්ආනයේද සැබවින්ම අප නුඹට දී ඇත. ඔවුන්ගෙන් ඇතැම් අයට අනුභවය පිණිස අප දුන් දෑ දෙස නුඹගේ දෙනත නොහෙලව. තවද ඔවුන් ගැන ශෝක නොවව්. විශ්වාසිකයින්ට කරුණාවන්ත වව්. තවද සැබවින්ම මම ප්‍රත්‍යක්ෂ අනුශාසකයෙකියයි නබි මුහම්මද් පවසව. كما أنزلنا على المقتسمين الذين جعلوا القرآن عظيم فوربك لنسألنهم أجمعين عما كانوا يعملون فاصدع بما تؤمر وأعرض عن المشركين إنا كفيناك المستهزئين الذين يجعلون مع الله إلها آخر فسوف يعلمون ولقد نعلم أنك يضيق صدرك بما يقولون فسبح بحمد ربك وكن من الساجدين وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ මෙම අනුතුරු ඇඟවීම ආගමික ભેද ඇති කළ අයට පහල කළාක් මෙනි. අල් කුර්ආනයේ කැබලි කළ අයවන ભેද ඇති කළ අයට පහල කළාක් මෙනි. එනිසා නුඹගේ පරමාධිපති ප්‍රමාණ කොට සැබවින්ම ඔවුන් සියලු දෙනාගෙන් අපි ප්‍රශ්න කරන්නෙමු. ඔවුන් කළ දෑ ගැන. එනිසා නබි මුහම්මද් නුඹට අනවන ලද දෑ ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කරව. තවද ආදේශ තබන්නන්ගේ කියමන් ගැන නොසලකා ඔවුන්ගෙන් වැළකී සිටියෝ. සරදම් කරන්නන්ගෙන් නුඹ ආරක්ෂා කිරීමට සැබවින්ම අප නුඹට ප්‍රමාණවත්ය. ඔව්හු කවරෙක්ද නම් අල්ලා සමග අන් දෙවියෙකු තබන අය වෙති. මතුවට ඔව්හු දැනගන්නෝමය. නුඹට විරුද්ධව ඔවුන් කියන දෑ නිසා නුඹගේ සිත පීඩාවට පත්වන බව සැබවින්ම අපි දනිමු. එනිසා නුඹගේ පරමාධිපතිගේ ගුණ ගයමින් ඔහු සුපිවිතුරු කරව. තවද ඔහු අභියස සුජූද් එනම් සිරස පොළොව මත තබා নমස්කාර කරන්නන්ගෙන් කෙනෙකු වව්. තවද නුඹගේ ජීවිතයේ සැබවින්ම එළඹෙන අවසාන මොහොත දක්වා නුඹගේ පරමාධිපතිට නැඹදුම් කරව.